වෙති ඔබ සැමට. මහා චත්තාලීසාකාර භාවනාව ඇසුරෙන් සිදු කෙරෙන 18 වෙනි දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්ඛදං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 සම්මත්ත නියාමං ඔක්කමති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ චිත්ත සානය නිවැරදි නිවැරදි තීරණ ගන්න විදිහට නිවැරදි දැක්මක් ඇති විදිහට සකස් කරගන්න ඕනේ ඒ සඳහා නොයේකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් ධර්මයේ තුල තියෙනවා. පංචස්කන්ධය, සැපය, සුවය, සුන්දරය, මధుරය, ප්‍රියය කියන ආකාරයේ අදහස් අපේ සිත්වල තියෙනවා. අපේ අපේ මානසිකාරය අන්න ඒ වගේ අදහසක් තමයි අපේ සිතට ලබා දෙන්නේ. අන්න ඒක හින්දා අපි පංචස්කන්ධයේ ඇලෙන ස්වභාවය තියෙනවා. මේක අමුතුවෙන් වෙන දෙයක් නෙවෙයි මේක කොහෙද සිද්ධ වෙන්නේ කියලා අපි අපි මේ වෙලාවෙම අපේ ජීවිතයෙන්ම දැනගන්න ඕනේ. අපේ තුලින්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගැනීම සඳහා මේ පංච උපාදානස්කන්ධයේහි තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්න ආකාර 40කින් දේශනා කරපු මහා චත්තාලීසාකාර භාවනාවෙහි ආදීනවය පිළිබඳ පංචස්කන්ධයේ තියෙන ආදීනව ස්වභාවය පිළිබඳව 24 වෙනි භාවනා වාක්‍ය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කාරණාව වෙන්නේ විපරිණාම ධම්මතෝ කියන එකයි එහෙම වුණොත් අපිට වෙලාව තියෙන හැටියට මේ දෙකම සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි කොහොම නමුත් එක භාවනා වාක්‍යයකින් එක භාවනා වාක්‍යයකින් අපේ හිත අනුලෝම ශාන්තිය දක්වා අරගෙන යන්නත් පුළුවන් මාර්ගඵල දක්වා අරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද එකක් වුණත් හරියටම සාකච්ඡා කළ යුතු තියෙනවා. යම්කිසි කෙනෙක් මේ පංචස්කන්ධය ආදීනවතෝ පස්සන්තෝ ආදීනවයක් විදිහට නුවණින් දකිනවා නම් ආන්ගේ තැනත්තාට අනුලෝමිකං කන්තිං පටිලබති. අපි දැන් මේ දවස් ටිකේම සාකච්ඡා කරා අනුලෝම ශාන්තිය ලැබෙනවා. මෙහි ආදීනව මේ පංචස්කන්ධයේ Nirodhaය නැත්නම් පංචස්කන්ධයෙන් වෙන්වීම පංචස්කන්ධයේ නැතිවීම ආදීනව නැති විදිහට නුවණින් මෙනෙහි කරනවා නම් අන්නේ තැනත්තාට මාර්ගසිත නැත්තම් නිවන ආදීනව රහිතයි කියන එක මෙනෙහි කරන්නාට මාර්ගසිත සම්මත්ත නියාමං ඔක්කොමති. මාර්ගසිත පහළ වෙනවා. ඉතින් මේ මෙච්චර ලේසිද කියලා මේ වචන දෙකෙන් මේක කියන්න පුළුවන්ද කියලා එකපාරටම හිතෙන්න පුළුවන්. එහෙනම් වචන දෙකෙන් කීමක් නෙවෙයි පංචස්කන්ධෙහි ආදීනව ස්වභාවය අපේ හිතෙන් නැగిලා එන්න ඕන හැම වෙලේම. අපේ හිත පොඩ්ඩක් ඇත්තා. මේ මොහොතේ මේ මොහොතේ එක මාත්‍රීය වේලාවක් අපිට අපි ගැන පුළුවන් නම් බලන්න පොඩ්ඩක්. තමන්ට තමන් ගැන මොහොතක් මේ බණ කියන වෙලාවේ හරි කමන්නේ එක ක්ෂණ මාත්‍රයක තේරෙනවා නම් මගේ හිත කොහෙද දුවන්නේ කියලා. හරි? පෑරෙන ගතියක්, දැවෙන ගතියක්, පිච්චෙන ගතියක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ දැනුත්. ඒ දැන් මේ බණ ටික අහන වෙලාවේ වුණා මගේ හිත වැඩියෙන්ම දුවන්නේ කොහෙද? මගේ හිත හැම වෙලෙම ඉල්ලන්නේ මොනවද? කියලා අපි සත්‍යවාදී, ඉතා සත්‍යවාදී විනිශ්චයකට එන්න ඕනේ. මොකද මේ ඉල්ලන දේ තුලින් මට ලැබෙන්නේ මොනවද කියලා. ලැබෙන්නේ මොනවද කියලා බලා ගන්න ඕනේ. ඇත්තටම බලන්න අපි හරීම ජීවිතය ගත්තොත් එහෙම හරි අසරණ හරි දුප්පත් තත්යකටපත් වෙලා ඉන්නවා. දුප්පත් තැනත්තා දුකටපත් තැනත්තා ඔබ දන්නා මේ ලෝකේ දුප්පත් මිනිස්සු ඉන්නවා. ඒ ඉන්න ඇත්තෝ අද දවසේ අමාරුවෙන් හම්බ කරගෙන කොහොම හරි කරලා මොනවා හරි උපක්‍රමයක් යොදලා දවස ගෙවා ගන්න කීයක් හරි හොයාගන්න. හොයාගත්තට පින්නත් මේ හෙට දවස ගැන පොඩ්ඩක්වත් ස්ථිර ගතියක් තියනවද? හෙට දවස ගැන ස්ථිර නැහැ. එයාලට හැම වෙලේම මේ හෙට කොහොමද මම? නේද? හෙට කොහොමද මම? අද නම් කෑවා තමයි, අද නම් ඔක්කොම කරගත්තා තමයි. නමුත් හෙට දවසේ කොහොමද කියලා ස්ථීර විශ්වාසයක් නැහැ. ඉතින් කොහේ හරි තැනක වැඩක් හම්බෙන්න ඕන වැස්සොත් කොහොම වෙයිද දන්නේ නේද? ඒ එහෙම ඒ වගේ ඒ தත්ත්වය තේරෙනවනේ මම මේ කියන දේ නේද? ඒ වගේ ස්ථීර ස්වභාවයක් නැහැ. අද අද යපුණාට හෙට යැපෙන දේ පිළිබඳව මොන වගේ අනතුරකටපත් වෙන්න වෙයිද? කාගෙන් හරි ඉල්ලගෙන කණ්ඩ වෙයිද? කණ්ඩවත් නැති වෙයිද? නේද? කොහෙට හරි තව ණය වෙන්න වෙයිද? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ කට්ටියට හරි පීඩණයකින් ජීවත් වෙන්නේ. බලන්න ජීවිතේ අරගෙන මේ පංචස්කන්ධය සැපයි කියලා ගත්ත මට අද දවසේ මම කැමති රූපය පෙන්වුවොත් හරිද? අපිට අපි කැමති කෙනාව කැමති කෙනෙක් ඉන්න දරුවෙක් කියලා හිතන්නකෝ. අද දවසේ මම මේ දරුවා දැස්නවා ගිහිල්ලා. ගෙදර එනකොට දරුවාව බලලා කැමති කෙනා ආදරය කරන කෙනාව දැකලා කතා කරලා ගෙදර එන්නෙම පීඩනයකින්ද නැද්ද නේද ආපහු හැරිලා එන්නෙම පීඩනයකින්ද නැද්ද මොකද පීඩනය ඒට කොහොමද දැකගන්නේ ඒට කොහොමද හම්බෙන්නේ නේද ඒට කොහොමද හෙට කොහොමද කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඔක්කොම එහෙමද නැද්ද? මේ මොහොතක මට යමක් ලැබුණද ආයසරයක් ආයසරයක් ඒක ඊළඟ මොහොතේ ලබා ගන්නේ කොහොමද නැවත වාරයක් ලබා ගන්නේ කොහොමද නැවත වාරයක් ලබා ගන්නේ කොහොමද කියන අදහස හැම වෙලේම ක්‍රියාත්මක වෙනවද නැද්ද නේද ඒකයි මම අර වෙලාවකට බණ කියද්දි මේ අතන්ට ඇහැලා ඇති යාචක ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ. නේද? එච්චර ශිෂ්ට සම්පන්නව නෙවෙයි. නේද? මම කියනවා ජීවිතේ හිඟන ජීවිතයක් කියලා. මේ වචනෙට ඒ තරම් කැමති නෑ නේද? මම යාචක ජීවිතය කිව්ව ටිකක් හරි නම්බුවක් කියලා කතා කරන්න ඕන හින්දා නෑ හිඟන ජීවිතයක් කියලා. ඇයි එහෙම හිඟන ජීවිතයක් කියලා කියන්නේ? අපේ ළඟ ඉන්න අයගෙන් අපි ආශ්‍රය කරන අයගෙන් අපි හිතවත් අයගෙන් කැමති අයගෙන් ආදරය කරන අයගෙන් දරුවන්ට පවා දෙමව්පියෝ මෙහෙම කියන වෙලාවකට ඔය කට්ටියගේ ධනයත් එපා අපිට ඔය කට්ටියගේ බලයත් එපා මොකුත් එපා හැබැයි ඔයාලා හොඳින් ඉන්න කියලා. ඇයි ඒ හොඳින් ඉන්න කියලා කියන්නේ දරුවන්ට? නැත්තම් කාටවත් රිදෙන්නේ නැහැ. අපිට රිදෙන හින්දා. එහෙනම් කාට ආදරයටද යාළුවෝ හොඳින් ඉන්න කියන්නේ? කාට ආදරයටද යාළුවට අපි හොඳින් ඉන්න කියලා කියන්නේ? අපිටම තියෙන ආදරයට. නැත්නම් මාව රිදෙන හින්දා. ඉතින් මාව රිදෙනවා එහෙම නැත්නම් අන්න ඒ වගේ මේ හිත සනසවන්න මේ පංච උපාදානස්කන්ධය වැළඳගත්තොත් ඒ පැත්තෙන් සැනසීමක් හෙව්වොත් ඒ පැත්තෙන් සතුටක් හෙව්වොත් දරුවෝ හින්දා සතුට ලැබලා නැද්ද හා? ලැබලා තිනවා. ආදරය කරන අය හින්දා සතුට ලැබිලා නැද්ද? එහෙනම් ආස්වාදයක් තිබේ. ආස්වාදයක් තිබේ. නමුත් ඒ ආස්වාදය කොයි වගේ ආස්වාදයක්ද? කුෂ්ඨයක් අසනවා වාගේ ආස්වාදයක්. කුෂ්ඨයක් අසනකොට ආස්වාදය තිබුණාට ඉඩෙන් විඩේ ඉඩෙන් විඩේ ඉඩෙන් විඩේ එන්න එන්න එන්න කසන හැම වාරයකදීම ඒ කුෂ්ඨය වර්ධනය වෙනවා. මේකින්ද මේ මොහොතේ මම එකයි කියන්න උත්සාහ කරේ මේ මොහොතේ අපේ හිතෙන් විමසන්ඩ මගේ හිත ඉල්ලන්නේ මොනවාද? මගේ හිත ඉල්ලන්නේ මොනවාද කියලා පොඩ්ඩක් මේ මොහොතේ බණ කිය අහන ගමන්ම ඇස් දෙක පියාගන්න ඕනෙත් නැහැ. හරිද? දැනෙනවා ඒක. නේද? රිදුම් සහිත දේවල් ඉල්ලනවද නැද්ද? පීඩනයේ සහිත දේවල් ඉල්ලනවද නැද්ද? අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වලින් යම් සහනයක් යම් සුවයක් යම් කිසි තැනකදී මොනියම්ම ආකාරයේ සුවයි සුන්දරයි මధుරයි කියලා තමන්ගේ හිතට ආහාරයක් කොට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ධම්මයන් ලබා දුන්නා නම් ආන්ගේ ලබා දුන්න ජීවී හෝ අජීවී වස්තු මගේ හිත ගැඹුරෙන්ම ඉල්ලනවද නැද්ද? නේද? ආතාව එක සැරයක් දුන්නා කියන්නකෝ දැන් කොහොම හරි හොයලා. දුන්නාට පස්සේ ආයෙ මොකද කරන්නේ? ආයෙ ඉල්ලනවා. ආයෙ දුන්නා කියන්නකෝ. ආයෙ පෙන්නවා කියන්නකෝ. ආයෙ ඉල්ලනවා. ආයෙ ඇසුවා කියන්නකෝ. ආයෙ ඉල්ලනවා. ආයෙ වින්දනය කළා කියන්නකෝ. ආයෙ ඉල්ලනවා. නේද? ඉවර වෙන දවස් ඉවරන දවසක් නැහැ. නේද? එහෙනම් ඒන්න ඒ දුප්පත්කම අපිට හොඳටම තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයත් එක්ක වැඩ කරන අපිට ඔන්න ඔය තියෙන දුකටපත් වෙන ස්වභාවය දිගටම තියෙනවා. ඉතින් අන්න ඒ తত্ত্বය හොඳට අපේ හිතට දැනෙන්න ඕනේ. මගේ හිත මේ එල්ලි එල්ලි එල්ලි එල්ලි එල්ලි එල්ලි යන්නේ මෙන්න මේ වගේ අධික දුකකට හේතු වෙන දෙයකටයි. එතකොට මේකෙන් මේකේ ආදීනව දැක්කහම පින්නත් මේ අපේ හිත ඒකෙන් ක්‍රමානුකූල ගැලවෙන්න පටන් ගන්නවා. අපේ හිත හැම වෙලේම ඉල්ලන්නේ බලන්න මෙන්න මෙහෙම කවුරු හරි හොඳ පුද්ගලෙක් ඉන්නවා. එතකොට එයාව දකින්න එයාත් එක්ක කතා කරන්න අපේ හිත හැම වෙලේම ඉල්ලනවා. නේද? එතකොට ටික දවසකින්ම දැනගන්නවා මම මෙයා හරීම නපුරු පුද්ගලයෙක් කියලා. හොඳ නැති කෙනෙක් කියලා. මෙයා මහා මාව රවට්ටන කෙනෙක් කියලා. එතකොට මොකද වෙන්නේ? සංවේගයකට උපදිනවා වගේම ඊට පස්සේ හිත එයාව ඉල්ලන්නේ නැතුව යනවා. නේද? ආ බලන්න මේ මොකද? එයාව ආශ්‍රය කිරීමෙන් මං හිතුවේ මට බොහෝ යහපතක් වෙයි කියලා. නමුත් එයාව ආශ්‍රය කිරීමෙන් මට ඇති වෙන්නේ ආදීනමයක් කියලා මම මගේ මනස දැනගත්තා. අන්න ඊට පස්සේ යාව දකින්න දකින්න වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ? එයාව මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ අම්මෝ මහා භයානක කෙනෙක් කියලා මතක් වෙනවා. නේද? මගේ මනසම මට පණිවිඩයක් දෙනවා. අම්මෝ මහා භයානක කෙනෙක්. හ්ම්. අන්න ඒ වගේ දරුවන්ව ඉල්ලනකොට හිත ආදරය කරන අය ඉල්ලනකොට කෑම ඉල්ලනකොට එක එක කියන්නේ මේ බඩගින්නට නෙවෙයි. හරිද? හැම දෙයක් පිළිබඳව බැඳීම් තියෙන දේවල් කෙරෙහි අදත් බලන්න, හෙටත් බලන්න, අනිද්දාත් බලන්න කියලා ඉවරක් නැතුව ඇදි ඇදි ඇදි ඇදි යනකොට අපේ පින්නත්නේ අපේ හිත අපේ හිතෙන්ම ප්‍රබල පණිවිඩයක් එන්න ඕනේ. මේවා ඉවරක් නැහැ මේවා හින්දා විශාල දුකකට පත් වෙන්න වෙනවා කියලා. අනිත් එක මේ ණය බර කියන එක දුප්පත් කෙනාට හරි අපහසු දෙයක්. නේද? එතකොට දැන් ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ලබලා නැවත හැරිලා බලනවා නැවත හැරිලා බලනවා කියනවත් එක්ක හරියට නිකන් ණය වෙනවා වගේ වැඩක්. නැවත නැවත නැවත නැවත හැරි හැරි බලන වාරයක් වාරයක් ගානේ අපි ඒ කියන්නේ ඒක වින්දනය කරන වාරයක් ගානේ බලන අහන විඳින වාරයක් වාරයක් ගානේ ආන් ඒ වාගෙන් අයින් වෙන්න තියෙන අපහසුව අඩු වෙනවද වැඩි වෙනවද? කෙනෙක් කෙරෙහි ආදරයෙන් ආශ්‍රය කරන වාරයක් ගානේ ආදරය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ආදරය වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්වීමේ වේදනාව සහ වෙන් වෙන්න තියෙන අපහසුව වැඩි වෙනවද නැද්ද? අන්න එනම් පොලි වැඩි කරගත්තා වාගේ පොලිය වැඩි වෙනවා වාගේ ණය ගත්ත කෙනාගේ පොලිය වැඩි වෙනවා වාගේ අද නොබලා ඉන්න බෑ හරිද? නමුත් ණයගත්ත කෙනාගේ පොලිය වැඩි වෙනවා වගේ බලන වාරයක් වාරයක් ගානේ හිතේ අහන අහන වාරයක් ගානේ විඳින විඳින වාරයක් ගානේ මේ පංච උපාදානස්කන්ධය නැතුව ඉන්න බැරි තත්යකට අපිවපත් වෙනවා කියලා. ලොකු ගැටලුවකට තමයිපත් වෙන්නේ. අන්තිමට ණයයි පොලියයි ඔක්කොම එකතු වෙලා ණය බර පොලි බර ඔක්කොම. හරි ආන්ගේ බරෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකින්ද එන්න එන්න එන්න එන්න. වයස වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න බැඳීම් ඉතින් බලපු ආර ගන්න, අහපු ආර ගන්න, විඳපු ආර ගන්න වැඩිනේ. ඒතර බැඳීම් එන්න එන්න එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්තිමටදී කොහොමත් ඒකයි අර 25 20 25 විතර වයසේ ඉන්න අය හරි නිකන් සැහැල්ලුවෙන් වගේ ඉන්නවා ජීවිතේ. සැරසැර තරහ යනවා ඒවා තිබ්බට නිකන් සැහැල්ලුවක් තියෙනවා නිකන් මූණේ එල්ලිච්ච ගතිය නැහැ. ඇති වෙච්ච ගතිය නිකන් වෙහෙස ගතිය නැහැ. නේද? නමුත් එතනින් පස්සේ මොකද? 30 35 40 45 50 වේගෙන යද්දී එන්න එන්න. ඒ වැඩේ වැරදුනා වගේ ඉන්නේ නිකන්. ඇති වෙලා වගේ ඉන්නේ. මොකද හරි වෙහෙසයි. හරි වෙහෙසයි සැහැල්ලුවක් නැහැ. හ්ම් ඇයි මෙන්න මේ තියෙන ඉවරක් නැති ආසාවන් හින්දා පිනවත්. ඉතින් මෙන්න මේක මේ විදිහට දකින්න ඕනේ අපි. මේක දුප්පත්කමක්. දුප්පත්කමක් විදිහට ආදීනවයක් සහිත දෙයක් විදිහට දකින්න ඕනේ. දුප්පත්කමක් විදිහට තේරෙන්න ඕනේ. මොකද දුප්පත්කම දුකටපත් වෙන ස්වરૂපය තියෙනවා. මොකද අද යැපුණට හෙට යැපෙන එක ගැන කිසිම විශ්වාසයක් කියන්න බෑ. කොච්චර ධනය තිබ්බත්, කොච්චර බලය තිබ්බත් මම ආදරය කරන කෙනා හෙට මට මොන විදිහට සලකයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොන විදිහට කටයුතු කරයිද කියලා කියන්න පුළුවන් කමන්නේ හැම වෙලේම පීඩණයෙන් ඉන්න වෙලා. හැම වෙලේම පීඩණයෙන් ඉන්න වෙලා. ඔව්ද නැද්ද? අන්න ඒ ස්වභාවය අපේ හිතට හොඳට දැනෙන තුරු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ඔන්න ඔය ලක්ෂණය හොඳින් මෙනෙහි කරන්න ඕනේ. හරිද? දැන් බලන්න රූපය කියලා ගත්තහම පින්නත් නේ අපි ළමයා පාසල් යවනවා. එනකම් බයද නැද්ද? නේද? ආය දකින්න නොලැබෙන්න තියෙන ඉඩ ඒ විදිහටම දකින්න නොලැබෙන්න තියෙන ඉඩ කඩ තියෙනවද නේද? එහෙනම් එනකම් බයයි. එහෙනම් ඒක තමයි කියන්නේ ඊළඟ වතාවේදී දකින්ද අවශ්‍ය දේ සම්පාදනය වෙන්න ඕනේ. එයාට මම ආරක්ෂාව සපයන්න ඕනේ. නේද? එයා පාරේ එක්ක යන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. එයාට පාසලේදී ආරක්ෂාව සපයන්න ඕනේ. ඉතින් මම මේකට මේක මම කරන්න ඕනේ. මම මේක කරන්න එපා කියනෝ නෙවෙයි. ධර්මය අවබෝධ කරන අය තමන්ගේ යුතුයකම් ටික කරන්න ඕනද නැද්ද? නමුත් ස්ථීර වශයෙන්ම මේක පරණ තිබ්බ විදියට හැමදේම තියෙනවාමයි ඊළඟ මොහොතේදීත් මට ඒක ඕනමයි ඒක නැතුව ඉන්නේ නෑමයි කියන තැන නැතුව අවබෝධයෙන් මේක කරන්න ඕන. කියන හැම වෙලේම දේ දැන් මේ පාසල් ගිය ළමයා මැරිලායි මැරිලායි මැරිලායි කියලා හිතන හිතනව නෙවෙයි. අපි මැරිලාම එයි කියලා හිතන්නේ නැහනේ. මැරිලා නැතුව මේයි කියලා හිතන්නේ නැහැ. හරිද? නැත්නම් එක අන්තයකට වැටෙනවද නැද්ද? මැරෙන්නත් පුළුවන්, නොමැරෙන්නත් පුළුවන්. නේද? අන්න ඒ වගේ මේකේ ආදීනවය Tamanට තේරෙන්න ඕනේ. රූපය මොහොතකින් විඳෙන්න පුළුවන්. ඒක හැම වෙලෙම මතක් වෙන්න ඕනේ. ඒක ඒ කියලා ඒ මැත්තේ මේ ඒ මැත්තේ Tamanගේ ජීවිතය විනාශ කරගන්නවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ මේ නිකන් අපෝ රූපය හැම වෙලෙම විඳෙන්න පුළුවන්. මම මොකුත් වැඩක් කරන්නේ නැතුව ඉන්නවා. සමහර ඇත්තෝ මේ තමන්ගේ විවාහ ජීවිතයේ තමන්ගේ ගෙදර වැඩ කටයුතු වලට බොහෝ අලසකම් දක්වන මේ අනිත්‍යයිනේ. අප්පෝ වැඩක් නැහැනේ. ආදීනව සහිතයිනේ කියලා. ආදීනව සහිත බව තමන්ගේ හිතෙන් නැගී එන විදියට හිත සකස් කර ගැනීම පමණයි යුතුයකම මගේ අම්මා තාත්තා මාව සකස් කරා මගේ ස්වාමියා භාර්යාව මට යුතුයකම් කරනවා එතකොට මගේ දරුවන්ට මගේ අම්මා තාත්තා මාව සකස් කරා වගේ මගේ මම මේ ලෝකෙට යම්කිසි යහගුණ ඇති දරුවෙක්ව නිර්මාණය වුණොත් හොඳයි නේද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මම ඒ සඳහා කළ යුතු දේ කරනවා නැත්තම් තියුණනේ රහතන් වහන්සේලාට පැත්තකටම වෙලා ඉන්න කිසිම සංගායනාවක් කියන්නේ නැතුව නේද රහත් උත්තමයාණන් වහන්සේලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ උපාලි මහ රහතන් වහන්සේ ඇතුළු මේ මහා උත්තමයන්න් වහන්සේලා තමන්ගේ සියලු වැඩ කටයුතු ඉවර කරලා මොකද කරේ අනිත් අය වෙනුවේ නේද? කටයුතු කරා. ඉතින් තමන්ගේ ලෞකික ජීවිතය විනාශ කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ආදීනව ඇති බව දැනගෙන ජීවත් වීමයි. නේද? මෙහි ඇලී ගැලී වාසය කරන්නේ තමන්ට තමන්ගේ දරුවා මුණුපුරා කරෙහි බලන්නේ කොහොමද? එයාගේ සිතුවිලි මට මගේ මරණය දක්වා වෙනස් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් එයාගෙන් මම බලාපොරොත්තු වුණොත් යම්කිසි අකණ්ඩ ආදරයක් බලාපොරොත්තු වුණොත් ඒවා දවසින් දවස දවසින් දවස දවසින් දවස වෙනස් වෙනවා. දවසින් දවස දවසින් දවස වෙනස් වෙන අද හුඟ කට්ටියකට වෙලා තියෙන්නේ මොකද මේ? අද තියෙන මේ පීඩිත தත්ත්වයත් එක්ක සමාජයේ තියෙන තරඟකාරී తත්වය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න Tamanට සහනයක් දැනෙන සුවයක් දැනෙන තැන් පිළිබඳව හිත තදින් ඇලෙන්න පටන් ගන්නවා. හරිද? කාර්ය බහුලත්වයක් වැඩි වෙනකොට අර ඕන දෙයකද හිමනේ සහනයක් තියෙන තැනට ඇලෙන්න බලනවා. ඒකද අද දෙමව්පියන්ට දරුවන් කෙරෙහි තියෙන තද බල බැඳීම් අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. නේද? උපේක්ෂාවෙන් බලන ගතිය නෑ. මේක මෙහෙම වෙන්න ඕනේ. මෙයා මෙහෙම වෙන්න ඕනේ කියලා දත් මිටි කන ගතිය තියෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට දරුවන්ට තනියම ගොඩනැගෙන්නවක්වත් ඉඩ දෙන්නේ නෑ. ඒක අපිට හොඳට පේන්න තියෙනවා මේ සමාජයේ. ඇයි මේ වැඩියෙන් කියන ආදරේ දරුවන්ට ආදරේ වැඩි දෙනවා. බැඳීම වැඩි. ඒකද පාරක යවන්නේ නෑ තනියම. හ්ම්. පන්තියකට යවන්නේ නෑ තනියම. ඒකක් හදාගන්න දෙන්නේ නැහැ පුරුදු කරවන්නෙත් නැහැ වැඩක් කරගන්න පුරුදු කරන්නේ නැහැ හැම වෙලෙම පිටිපස්සේ හැම වෙලෙම පිටිපස්සේ ඒ ගැනම කල්පනා කර කර කල්පනා කර කර ඇවිදින්නවක්වත් ඉගෙන උගන්නන්න නැතුව පුළුවන් නම් ඒකවත් ඒකත් කරලා තව ඉස්සරහට හරි ඒ තරම ළමයින්ට අවශ්‍ය කරන පැත්ත අවශ්‍ය කරන අවශ්‍ය කරන පෞර්ෂය සකස් වෙන්නේ නැහැ මෙන්න මේ තියෙන බැඳීම් වැඩිකම හින්දා ඒක හින්දාම අද අලුතෙන් හැදෙන ළමයින්ට අපිට හොඳට පේන්න තියෙනවා වැඩක් කරගන්න බෑ. හරිද? අකසුරුවම්ම වැඩක් කරගන්න බෑ. තනියම ගමනක් ගිහිල්ලා හරියට වැඩක් කරන් එන්න බෑ. තැනකට ගිහිල්ලා වැඩක් කරන් එන්න බෑ. ඒ විතරනේ මොන හරි දෙයක් කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකේ භාගයක් කවුරු හරි කියලා දෙන්න ඕනේ. නැත්නම් හැදෙන જાතිය නම් ඒ තරම් හොඳ විදිහක් නෙවෙයි. හරිද? ඕන තැනකදී අර දක්ෂකම වීරය තැනට සුදුසු නුවණ ඒවා පාවිච්චි කරන්න පොඩි කාලේ ඉඳන් අම්මලා දෙන්නේ නැහැ. මොකද අම්මලාගේ තාත්තලාගේ තැනට සුදුසු නුවණ තමයි අතෙන්ට දාන්නේ. ඉතින් එයා මොටයි. මොකද එයාට ඉතින් ඕනම දෙයක් ඉත බයිසිකලේ ගැන ඔක්කොම ඉගෙනුවට වැඩක් නැහැ. බයිසිකලේ පදින්න පුරුදු කරන්න ඕන. අධ්‍යාපනය ලැබලා දුන්නට වැඩක් නැහැ. අධ්‍යාපනය ජීවිතේට එකතු කරගන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. එයා ඥානවන්තයෙක් කරන්න ඕනේ. බුද්ධිමත් කෙනෙක් කරන්න ඕනේ. ඒකින්ද අද බොහෝ දරුවෝ පරිගණක කරවලට ෆෝන් වලට යට වෙලා. ඒ විතර නෙවෙයි බොහෝ දරුවෝ දැම්මම පොඩි කාලෙම මේ දෙමව්පියන්ගේ මේ තියෙන අසරණකම දුප්පත්කම මම කියන්නේ ඒතර දුප්පත්කම කියන්නේ සල්ලි නැතිනේ අපි කතා කරන දුප්පත්කම. දරුවෝ මත ඕනෑම දෙයක් කරන්න ලෑස්ති කියලා දැනගත්තාම ඒ දරුවෝ මොකද කරේ? ආඩම්බර වෙන්න පටන් අරන්. පොඩි පොඩි ඉල්ලීම් ගන්නේ මහා බුදුන් විදිහට මම දැක්ක බොහෝ අපි අපි දකින බොහෝ දරුවෝ හරියට ඩිමාන්ඩ් කරනවා දෙමාපියන්. මට ෆෝන් එකක් අරන් දුන්නේ නැත්නම් මං ඉස්කෝලේ යන්නේ නැහැ. හරි. මට හවල් දුදේ දුන්නේ නැත්නම් මං කන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන් පුරුදු කරපු විදිහ. හරිද? හරි පුදුමයි එකතකින් බලනකොට මේවා අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතවලට මොහොතකට හිතන්න මම අහන මේ අත්තන්ගේ ඍජුවම මේ අකුරු ලියන්න හොඳට පුළුවන් නේද අපිට අකුරු ලියන්න ටිප්ස් අඳින්න අපිට පුළුවන් නේද ගෙදර බිත්තියේ අඳින්න දුන්නේ නැහැ කියලා අපේ නිර්මාණශීලීකම නැති වුණා ගෙදර බිත්තියේ කුරුටු ගෑනට කුරුටු ගෑනට දුන්නේ නැහැ කියලා අපේ නිර්මාණශීලීකම නැති වුණා අද මේ සමහර අයගේ එක එක මති මතාන්තරින්ද දෙමාපියන්ට තියෙන මේ බැඳීමත් හින්දා කුංචි දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව අයින් වෙනවාය කියලා කොහෙන් ආපු දෙයක්ද මන් දන්නේ හැම ගෙදරම පැස්ටල් වලින් හරිද හැම ගෙදරම මොනවා හරි දේවල් වලින් පිටි ටික කුරුටු ගන්නවා ළමයි. එයා නිදාසේ ඉන්න දෙන්න කියලා කියන්නේ. හරි. මේ ළමයින්ට මොකද වෙන්නේ කියලා බලන්න පුංචි කාලෙම අපි අපිට අපේ අම්මලා තාත්තලා මේ ලංකාවේ තිබ්බ සංස්කෘතිය තුල සකසුරුවම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන බව යමක් සුරක්ෂිත කරගන්න ඕන බව දෙමාපියන්ගේ දේ නාස්ති කරන්න හිතුමතේ කටයුතු නොකරන්න ඕන බව සංකල්පමය වශයෙන් පුංචි කාලෙම ඇතුණද නැද්ද? ආහා පුතේ යෝගි ලියන්න එපා. මේන් තියෙන ගල් ඇල්ල. නැත්නම් මේන් තියෙන පොත. නේද? ඒ වගේ දෙමව්පියන්ව සුරක්ෂිත කිරීම දෙමව්පියන්ගේදී පරිස්සම් කිරීමේ සංකල්ප. පොඩි කාලෙම ළමයාට වැටෙන මොකද අම්මයි තාත්තයි කොච්චර ලස්සන මේකේ හැදුවත් ඒකේ වැඩක් නැහැ. මේකේ තමන්ට කැමති විදිහට හැසිරෙන්න තමන්ට කැමති විදිහට හැසිරෙන සංකල්ප ඉන්න තැන කාබාසිනියා කරගෙන හැසිරෙන සංකල්ප ළමයි තුලට පොඩි කාලෙම දාලා තියෙනවා. ඉන්න තැන ඉන්න තැන විනාශ කරගෙන හැසිරෙන විදිහ. ඉතින් ඒකෙන් මොකද්ද උනේ? ලොකු වෙලත් ඒ විදිහම තමයි. ඉන්න තැන විනාශ කරගෙන Tamanට කැමති විදිහට. හරිද? ජීවත් වෙන විදිහ ජීවත් වෙන්න දරුවෝ පුරුදු වෙලා. මේ හුඟක් ළමයි අද කාලේ වෙනකොට දෙමව්පියන්ව යට කරගෙන දෙමව්පියන්ට හිරිහැර කරගෙන මේ අවුරුදු 8 පන්තිය 9 පන්තිය 10 පන්තිය වල ඉන්න ළමයි පවා ම්ම් ඒ කට්ටිය දඬුවමක් දෙන්නේ නැහැ ඒ කට්ටියට අවශ්‍ය ඒ දඬුවම කියන දෙයට තියෙන බය තුල එයාගේ මනස හික්මවන්නේ නැහැ ආදරය වැඩි කරනකොට බැඳීම් වැඩි කම හින්දා. ඒකින්ද මේක මම නිවැරදිව සකස් කරන්න ඕනේ. එදා දවසේ විසඳුම හොයන්න නෙවෙයි ඕනේ කරන්නේ. දරුවාව නිවැරදිව සකස් කරන්න ඕනේ. අන්නේ නිවැරදිව සකස් කිරීම සඳහා දඬුවම් ලබා දෙය යුතු තැන දඬුවම් ලබා දෙන්න ඕනේ. ඉස්සර අපිට ගෙදර දඬුවම් තිබුණා. පරිදි කරොත්. පාසලේ දඬුවම් තිබ්බා. දැන් දෙකේම නැහැ. නේද? දැන් දෙකේම නැහැ. ඉතින් ඒ තිබ්බ දඬුවම් එක්ක ඒ බය කියන හැඟීම ඉපදුනේ ඉපදීම හින්දා දරුවෝ නිවැරදිටපත් වුණා. ඉතින් මොන සංකල්පයක් හරි ආවොත් එimhe අපේ ඇත්තෝ ඒවා බදා ගන්නවා විමසීමකින් කරව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තියෙන සංකල්පය තෝරගන්න වැඩි උනන්දුවක් නැති පාඩ තමයි තියෙන්නේ. එතකොට අපි හැම වෙලෙම අපේ හිතවල තියෙන බැඳීම් අඩු කරගන්න ඕනේ, යුතුයකම් ටික කරන්න ඕනේ. අපි මේකට පැවිදි වෙන්න ඕනද? අතහැරීම සිද්ධ කරන්න පැවිදි වෙන්න ඕනද? ඔව්. අන්න ඒක පිළිබඳවත් අපි ඉදිරියේ ධර්ම දේශනා කීපයක් පවත්වනවා. හරි. මොකද වැඩි දෙනෙක් මේ ඒ වගේ සංකල්පයකින් ඉන්න බව තේනවා. තේරෙනවා. එතෙක් එතකම් මොකුත් කරන්න බෑ කියලා. අතහැරි ඊට මෙහා අතහැරිය යුතු දේවල් අතහැරිය හැකි දේවල් ගොඩාක් තියාගෙන එක කඩයිමකට එනකන් අතහරින්නේ නැතු ඉන්නවා. ඒ ගැන අපි සාකච්ඡා කරමු මේ ධර්ම දේශනා මාලාවෙන් පස්සේ ගිහි ජීවිතයේ ඉඳගෙන අතහැරිය යුතු අතහැරිය හැකි ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරමු. කොහොම නමුත් කමන්නේ අපි මාතෘකාවට ආවොත් මෙතන අපි කතා කරමින් හිටියේ දරුවන් කෙරෙහි තියෙනා වූ බැඳීම ඕනම දෙයක් කෙරෙහි අධිකතර බැඳීමක් අපි ළඟ තියෙනවා නම් අපි හරි දුප්පත්. දුප්පත් කියලා කියන්නේ මොකද්ද? ඒ ඒ ඒ මත්තේ නැහි නැහි නැහි නැහි ඉන්න වෙලා. එතකොට බැඳීමක් තියුණාට කමන්නේ වෙනස් වෙන්නේ නැති දෙයක් නම්. වෙන රූපය හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? එහෙනම් ඒක බැඳීම් තියෙන වෙලාවේ බැඳීම් තියෙන හැම වෙලාවකම අපේ බලාපොරොත්තුව මොකද්ද? තියෙන විදිහටම තියාගන්න. තියෙන විදිහටම තියාගන්න ඕනේ කියලා. එතකොට තියෙන විදිහටම තියාගන්න පුළුවන්කමක් තියනවද? තියෙන විදිහටම තියාගන්න පුළුවන්කමක් තියනවද? හැම වෙලේම වෙනස් වෙන දේවල්. බෑ. මං මේක තේරුම් කරන්න මේ ආදීනව ස්වභාවය මේ මේ ප්‍රශ්නේ අපිට හොඳට දැනෙන්න අපි ඔයිට කලිනුත් අහන ප්‍රශ්නයක් වහන්නා හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතේ හරියට මහන්සි වෙලා අවසාන කාලේ හරි කොයි කාලෙක හරි සනසීමෙන් සුවයෙන් සුවපත් මගේ ජීවිතේ ගෙවෙන්න ඕනේ කාලයක් එන්න ඕනේ කියලා අදහසක් තියනවද නැද්ද නේද සුවපත් ජීවිතයක් ගත කරන්න ඕනේ එහෙම අදහසක් තියනවද නැද්ද කාගේ නෑ නැද්ද තියෙනවා නේද අපි කාගේත් අදහස සතුටින් ඉන්න ඕනේ සුවයෙන් ඉන්න ඕනේ. ඒක ධර්මානුකූලව විග්‍රහ කරොත් මොකද්ද? මොකද්ද ඒ බලාපොරොත්තු වෙන්නේ? මට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රියන් වගේක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් හේතු කොටගෙන මගේ තුල ඇහැ කන නාසය දිව ශරීරය හේතුවෙන් චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද කියන ආකාරයට අප වේදනාව උපදිනවා. නේද? සුවපත් ජීවත් වෙනවා කියන එකේ තේරුම සැප වේදනා විඳින්මින් ඉන්නවා කියන එකත් නැත්. මං මගේ වටේ දකින්න ඉන්න ඕනෙත් මට සැප වේදනා උපදින අය මගේ වටේ පිටේ තියෙන හැම ක්‍රියාකාරකමක්ම මට සතුට උපදිනවා වෙන්න ඕනේ නේද? මට අහෙන්න තියෙන්න ඕනේ සැප වේදනා උපදින ඒවා. එහෙනම් මගේ ජීවිතයේ කඩයිමක් මගේ ජීවිතේ බලාපොරොත්තු සැපවත් ජීවිතයක්. නේද? ආන්ගේ සැපවත් ජීවිතය ලබා ගන්නට එක දිගට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක මට ලැබිච්ච ජීවි අජීවි වස්තුන් එක දිගට නොවෙනස් මගේ ළඟ කවදා හරි වටේ පිටේ තියෙන්න ඕනද නැද්ද? එහෙම කාලයක් එයිද? එයිද? නෑ. රූපය නිබඳව නිරතුරුව වෙනස් වෙනවා. වේදනාව නිබඳව නිරතුරුව වෙනස් වෙනවා. සංඥා නිබඳව නිරතුරුව වෙනස් වෙනවා. සංස්කාරය නිබඳව නිරතුරු වෙනස් වෙනවා. විඥානය නිබඳව නිරතුරු වෙනස් වෙනවා. එහෙමද නැද්ද? දැන් සංස්කාරය කියනකොට ආදරය ආදී වැටෙන්නේ ඒ තැන්වල. නේද? එතකොට මම බලාපොරොත්තු වෙන සැප ජීවිතය සැපවත් සුවපත් ජීවිතය හීනයක්ද නැද්ද ඒක කවදාකවත් මේ පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන්නේ නැහැ. මොන තරම් දේවල් අහවල් දේ තිබ්බොත් සතුට ඇති වෙනවා අහවල් දේ තිබ්බොත් සතුට ඇති වෙනවා අහවල් දේ තිබ්බොත් සතුට ඇති වෙනවා කියලා ඒ සතුට ඇති කර ගැනීම සඳහාම අපි හරියට වෙහෙසෙනවා ඒ වුණාට අන්තිමට වෙහෙසිලා ඒ දේවල් එකතු කරගත්තා සතුට කියන එක නැති වෙනවා නේද එහෙනම් බඩු එකතු කරගත්තාට පුද්ගලය එකතු කරගත්තාට පරිසරය සකස් කරගත්තාට හිතේ සතුට එකතු කරගන්නවා කියන එක නවත්ත ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ ඒ බඩු බාහිර ආදී ඒ පුද්ගලයා ඔක්කොම ඉද්දි මගේ හිත දුකටපත් වෙනවා. ඒ මොකද මේක වෙනස් වෙන එකක් නෙමෙයි. අන්න ඒකින්ද එන්නේ දුක්පත් ස්වභාවය මට සැපවත්භාවයටපත් වෙන්න බෑ. දුකටපත් වෙන එක මේ පංච උපාදානස්කන්ධයත් එක්ක නවත්ත ගන්න බෑ. හැම වෙලේම ගැඹුරෙන් අපිට දැනෙන්න ඕනේ. මෙන්න මේක මේ වගේ ආදීනව සහිතයි කියලා ඇලෙන්නේ නැති වෙන තුරු පින්වත්නි. පංච උපාදානස්කන්ධේ ඇලි ඇලි තිබ්බ හිත එහි ඇලෙන්නේ නැති වෙන තුරු මේක මෙනෙහි කරන්න. හරි? ඇලීම වෙනුවට නොඇලීමත් සතුටු වීම වෙනුවට කලකිරීමත් අල්ලා ගැනීම වෙනුවට අතහැරීමත් කියන හැඟීම් හරිද චේතනාවක් රූපය දකිද්දී කෙනෙක් එහි ඇලෙනවා කෙනෙක් මේ විදිහට මෙනෙහි කරලා තිබ්බොත් ඒක ඇලෙන්නේ නැති වෙන්න ඕන. මේක මම තේරුම් කරන්නම් මෙහෙම එකම දේ හින්දා පින්වත්නි සමහර ඇත්තෝ සතුටු වෙනකොට තවත් කෙනෙක් ඒ දේම හින්දා දුක් වෙනවා දැකලා තියෙනවද? උදාහරණ දූරියන් ගෙඩිය. නේද? කෙනෙකුට දූරියන් ගෙඩියක් දැක්කාම ගොඩාක් සතුටක් වෙන අතර තවත් කෙනෙකුට දුකක් ඇති වෙනවා. වැරද්ද එහෙනම් සතුට හෝ දුකේ හේතුව ධූරියන්ද නෑ මොකද්ද ඒ හිත ධූරියන් ගැන තියෙන කැමැත්ත අකමැත්ත නැත්තම් සකස් වීම නේද ධූරියන් ගෙඩිය මොකුත් දන්නේ නැහැ මෙතනින් ගිහලා ධූරියන් ගෙඩියක් තියලා යනවා එයාට මොකුත් කරන්න බෑ නේද වෙනස කොහෙද තියෙන්නේ එක එක්කෙනාගේ හිත තුළ එක්කෙනෙක්ම ගත්තහමත් එක කාලයකට යම් දෙයක් හින්දා සතුට වෙන අතර වාරයේ තව කාලයකට ඒ හින්දාම දුක් වෙනවා දැකලා තියෙනවද නේද එහෙනම් එකම සිද්ධිය හින්දා එක්කෙනෙක්ම කාලයකට සතුට වෙන්නෙත් කාලයකට දුක් වෙන්නෙත් ඒ පුද්ගලයාගේ වෙනසක්ද අපි තුම වෙන පුද්ගලයාගේ වෙනසක්ද තමන්ගේ හිතේ තියෙන වෙනසක්ද පුද්ගලයාගේ වෙනසක් වෙන්නත් පුළුවන් නමුත් වැඩිපුර අපිට අපිට පුද්ගලයාගේ වෙනස නවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ නමුත් මේකේ වෙනස් වීම නේද? සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් අපිට හොඳට තේරෙන්න ඕනේ මගේ මේ ඔක්කොම මගේ දුක් වලට ඔක්කොටම හේතුව වෙන්න මේ මානසිකාර සිද්ධ වෙන විදිහයි නේද? අරමුණ තේරුම් ගන්න විදිහයි. පංච උපාදානස්කන්ධය අරමුණු වෙනකොට අපිට රූප අරමුණු වෙනකොට සද්ද අරමුණු වෙනකොට ගන්ධ රස ස්පර්ශයන් අරමුණු වෙනකොට ඒවා ඉල්ලනවා අපේ හිත. ආය බලන්ඩ ආය බලන්ඩ ආය බලන්ඩ ආය අහන්ඩ කියලා මේ හිත තද බල වේගයක් ඇති කරනවා. ඉතින් මමත් හරියට නිකන් මේ පහනකට අහු වෙච්ච පළගැටියා වගේ ඒ පැත්තටම යන්නේ. හරිද? පළගැටියා යන්තම් හරි දන්නවා නම් පිච්චෙනවා කියලා. යයිද? යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ හින්දා අන්නර සතුට ලැබුණාට පින්නදී ඒකත් එක්ක ඒකත් එක්කම රබර් බෝලේ පොලේ ගහනවා වගේ ඇති වෙන්නේ පිච්චීමක් දැවීමක් මගේ වටේට මායෝ කරගෙනවා වාගේ නේද දැරෙන්න ඕනේ තමයි මගේ මේ නිවන් මඟ අහුරමින් මගේ මේ නිවන් මඟ විනාශ කරමින් නොයේකුත් ආකාරයේ බුදුජාන් වහන්සේ දේශනා කරපු தත්තට මම මගේ හිත සකස් කරන්න හදනකොට බාහිරින් වටෙන් පිටෙන් ඊටාම අලංකාරයි කියලා මට හිතෙන සුවයි කියලා හිතෙන සුන්දරයි කියලා හිතන මధుරයි කියලා හිතන ප්‍රියයි කියලා හිතන ඒවා මගේ පසුපස පන්නාගෙන වෙනදාට මම පන්නාගෙන ගියා දැන් මම නවත්තනකොට වෙන පන්නාගෙන එනවා එතකොට මොකද කරන්න ඕනේ පන්නලා ගෙනත් දුන්නොත් වහ දාපු කේක් ගෙඩියක් කවුරු හරි කනවද නෑ වහ කියන කියලා දන්නවනම් කන්නේ කන්නේ නෑ විස තියනවා කියලා දන්නවනම් කන්නේ නෑ අන්න ඒ වගේ විස සහිතයි භයානකයි හරි භයානකයි ගිනි ගන්නා සුළුයි හැම වෙලේම පංච උපාදානස්කන්ධය ගැන අපිට අදහස් දෙන්න ඕන පස්සමෙන් ගිනි ගන්නා සුළුයි කොහෙද තමන්ගේ సంతාන තමන්ගේ సంతාන පින්වත්නි ශාන්ත ස්වභාවයෙන් වාසය කරන්න තමන් හැම වෙලේම අදිස්ථානයකින් ඉන්න මම ශාන්තව ඉන්නවා මම ශාන්තව ඉන්නවා මේ ලෝකේ හැම දිනාම ඊ타මත්ම පීඩිතව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය පොරෙහි යෙදලා ඉන්නවා නේද? අන්න ඇසේ සිටියාවදෙන් මම සාන්ත වෙන අපේ මහා දත්තාරිස් මේ සල්ලේක සූත්‍රය ගැන කියද්දි කියලා දුන්නානේ. අන්න අය එහෙම කාමයේ වර්ධව හැසිරුණ දෙන් අන්න අය අන්න අය එහෙම වුණාට මම එහෙම වෙන්නේ නැහැ මම ශාන්ත වෙනවා කියලා අපේ හිත පින්වත්නි මේ ලෝකයේ පංච ප්‍රාදානස්කන්ධයේ ඇලෙන්න නොදී ශාන්තව තියාගන්න ඕනේ. ඔය විදිහට ආදීනව මෙනෙහි කරනකොට ඔය විදිහට මේකේ මේක බොහොම ආදීනව සහිතයි කියලා මෙනෙහි කරනකොට පින්වත්නි අපේ හිත ශාන්ත ස්වභාවයට පත් වෙනවා. ඒහි විසිරෙන්නේ විසිරෙන එක ටික ටික ටික ටික අඩු වෙනවා. අන්න ඒකට කියනවා ඒ විදිහට එක දිගට එක දිගට මේ පංච උපාදානස්කන්ධේ තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල වේගෙන් දුව දුව එතන ඇලි ඇලි ගැටි ගැටි ඇලි ඇලි ගැටි ගැටි ලොකු පිච්චීම් දැවීම් සහිතව එක දිගට වාසය කරපු මට දැන් මේ හිත ඒවා කරෙහි යන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ හිමින් එතනින් අර මම හැමදාම කියන්නේ බූවල්ලා අල්ලන් ඉන්න ගොදුර ඒකම රත් වෙනවා කියලා දැනෙනකොට ඒ ගොදුරෙන් Tamanට හානියක් වෙනවා කියලා දැනුණොත් එයා ඉක්මනට මොකද කරන්නේ? අතහරින දැනුණොත් තමයි අතහරින්නේ. නැත්නම් ඒක තලින් අල්ලන් ඉන්නවා. අන්න ඒ වගේ අපිට මේ පංච උපාදානස්කන්ධයේ ආදීනව සහිතයි කියලා ඔන්න විදිහට දැනෙනකොට පින්නත් නේ මොකද වෙන්නේ පංච උපාදානස්කන්ධය අතහැරෙනවා බලන්න යම් පොහොසත් මිනිහෙක් හිටියොත්ද දුප්පත් මිනිහෙක් හිටියොත්ද හුඟක් කට්ටිය කරදර කරන්න වැඩිපුර දුප්පත් මිනිහරද පොහොසත් මිනිහරද පොඩ්ඩක් නැත්තම් කරදර වෙන්නේ දුප්පත් මිනිහසර කරදර වෙනවා වැඩි ඒක අපි හොඳටම දන්නවා එයාට නේද ළඟින් ගියොත් ඔන්න පොඩ්ඩක් පාරක් ගහගෙන යන්නත් පුළුවන් පොඩ්ඩක් නැත්තම් බයින්නෙත් එයාට නේද ටිකක් ලොකු ඇති හැකි අය ඉන්නවා නම් නේද කට්ටිය වැඩිය මොකුත් කියන්නේ නැහැ නේද නැති බැරි අය ඉන්නකොට මොකද කරන්නේ පොඩ්ඩක් නැත්තම් එයාලත් එක්ක තරහ යනවා පොඩ්ඩක් නැත්තම් එයාලට කරදර කරනවා හිරිහැර කරනවා නේද අන්න ඒ ලක්ෂණය බලන්න සමාජගත වෙලා තියෙන එකක් ඒ සමාජයේ තියෙන එකක් ඒවා ඔක්කොටම අනිත් පැත්තට යන්න පුළුවන් දන්නේ නේද ඉඳලාමත් මම දැකලා තියෙනවා ඇති හැකි අයට නෙවෙයි නැති බැරි අය කෙරේ හරි ගෞරවයෙන් කටයුතු කරන අය ඉන්නවා අන්න එහෙම සමාජයට සමාජයේ ලෝකයේ මිනිස්සු යන විදිහට නෙවෙයි අපේ පින්වත්නි අනිත් පැත්තට යන්න පුරුදු වෙන්න ඕන ඒක ගැන නෙවෙයි මේ කියන්න හදන්නේ දුප්පත් මනුස්සයාට කරදර කරනවා වාගේ හරි මේ පංච උපාදානස්කන්ධේ කෑල්ලක් අල්ලගෙන මං මේකෙන් සැප ලබන්න කියලා ලෑස්ති වෙනකොට මොකද මේ ශරීරයට වෙන්නේ සැරින් සැරේ සැරින් සැරේ කොහේ හරි තැන ගිලෙන ගත්තොත් මధుරෙක් කනවා හරි මధుර වලට කණ්ඩ බැරි වෙන්න ඉදි කට්ටක් වගේ තිබ්බනම් හොඳ නැද්ද මේ එහෙම නෑ මේක හැදිලා තියෙන්නේ කුංචි මధుරයෙකුට පවා නේද ලොකු ලෙඩක් හදලා පල්ලෙහාට විසිකලා දාන්න මරවන්න පුළුවන් මට්ටමට මේ ශරීරය හැදිලා තියෙන්නේ. හ්ම්. ඊළඟට එහෙම වද දෙනවා. ඔළුව ගත්තොත් උකුණෝ හැදෙනවා. නේද? ඊළඟට ඒ විතරක් නෙවෙයි මේ ශරීරයේ නොයේකුත් දද කුෂ්ඨ ආදී හැදෙනවා. අර අරවා මදිවට අර හිත ඇතුලේ ඇති වෙන දේවල් මදිවට නේද? මේ ශරීරය චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග නේද? මේ විදිහට බොහෝ ආදීනව සහිතයි. පොඩ්ඩක් නැත්තම් සෙම කිපෙනවා. හයියෙන් වහින්න බෑ දවස් දෙක තුනක් කිපෙනවා. මේ මේ ලෝකෙට මං සුදුසුයි කියලා ඉපදුනාට දූවිලි ටිකක් ගියොත් ඉවරයි. වතුර ටිකක් වැඩියෙන් තෙමුනොත් ඉවරයි. වැඩියෙන් පෑවුවොත් ඉවරයි. ඊළඟට සෙම කිපෙනවා, පිත කිපෙනවා, නියුමෝනියා වාදී දේවල් හැදෙනවා තවනු ඒකුත් ආකාරයේ දේවල් ඊළඟට බඩගිනි වෙනවා පිපාසා වෙනවා නේද කොච්චර කණ්ඩ දුන්නත් මේකට ඉවරක් නැහැ සැරින් සැරේ ආය ආය දෙන්න ඕන ආය ආය දෙන්න ඕන ආය ආය දෙන්න ඕන බොණ්ඩ දෙන්න ඕනේ නේද එතකොට මේක සමතුලිත කරගන්න ඕනේ වතුර වැඩියෙන් මේ ශරීරයෙන් පිට වුණොත් මොනවා හරි කාරණාවක් උඩ නේද ඒත් මැරලා යනවා ලේ වැඩියෙන් මේකෙන් පිට වුණොත් ඒත් මැරලා යනවා මේකේ කොහරි හයියෙන් තලුණොත් අත් දෙක තුනක් කැළුණොත් ඒත් මැරිලා යනවා. මේ වගේ බොහෝ ආදීනව සහිතව හරියට දුප්පත් මිනිහට අනිත් තව පැති වලින් කරදර කරනවා වාගේ. අපි අල්ලගත්තට මගේ කියලා මේක නේද දුප්පත් මිනිස්සයා හිතා දුප්පත් මිනිස්සයාට තමන්ගේ කියලා දෙයක් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? පංච උපාදානස්කන්ධයත් මගේ තමන්ගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. අනුන්ගේ දෙයක් අරගෙන අනුන්ගේ දෙයක් తాවකාලිකව ඉල්ලගෙන අනේ මන් ටික දවසක් මේ ගෙදර ඉන්නම් කියලා දුප්පත් මිනිස්සයා මොකද කරන්නේ කියලා අනුන්ගේ ගෙදර ඉඳලා ඉන්නකොට ඉතින් අර මිනිස්සයා ඇවිල්ලා මේ මොකද ඇකොල්ලා තියෙන්නේ කියලා තවරි දෝනවා හ්ම් ඒ වගේ ඒ වගේ අනුන්ගෙන් ඉල්ලාගත්ත දේවල් එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අනුන්ගෙන් ඉල්ලාගත්ත දේවල් එක්ක ජීවත් වෙද්දී හරි කරදරයි ඒ වගේ පංච උපාදානස්කන්ධය කියලා කියන එක මගේ කියලා ගන්න පුළුවන්කම නැති හින්දා ඒක මට ඕන හැටියට සකස් වෙන්නේ නැති හින්දා හරියට දුකටපත් වෙන වෙලාව. හරිද? අන්න ඒ දුප්පත් ස්වභාවය හොඳට අපිට දැනෙන්න ඕනේ. හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරි? තමන්ගේ අර ඉස්සෙල්ලා මම කිව්ව ආදීනවයන් වගේම මේ ඒ කියන්නේ බාහිර දේවල් හින්දා හිතේ උපදින දුක් ඇති වෙන විදිහ මම කිව්වා. මේක බගෑපත් යාතක ජීවිතයක් කියලා. ඒ මදිවට මෙතන මම කියලා ගත්ත දේවලුත් මගේ කියලා තියාගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් අධ්‍යාත්මික බාහිර වගේම අධ්‍යාත්මික කොටසත් මට කෙනෙහිලිකම් කරනවද නැද්ද? මොකද කියන්නේ? කෙනෙහිලිකම් කරනවද නැද්ද? මගේ කොට මගේ මගේ කියලා ගත්ත කොටසත් මගේ කියලා ගන්න බෑ. තමන්ගේ කියලා ගත්ත තමන්ට අයිති කියලා ගත්ත අධ්‍යාත්මික කොටසත් මට කෙනෙහිලිකම් කරනවා. බාහිර කොටසත් එහෙමයි ඒකද මම හරීම මට මොකුත් නැහැ. මම මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා කියලා හිතාගෙන හිටියට මට මොකුත් නැහැ. ඒ බව තේරෙනවා. ඒ බව තේරිලා නැද්ද? කෙටියෙන් මං අහන්න ධර්ම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා. තනි වෙලා වගේ දැනලා නැද්ද? නේද? කොච්චර ළඟින් කවුරු හිටියත් තනි වෙලා වගේ දැනනවද නැද්ද? ඇතුලේ එන ඔක්කොම ප්‍රශ්න වලට තනියම මුහුණ දෙන්න වෙලාද නැද්ද? එහෙනම් මම මං එකතු කරගෙන තියෙන ධනයට හෝ බලයට හෝ කිසියම්ම දෙයකට ඔය ප්‍රශ්නේ හදන්න පුළුවන්. කෙනෙක් මට ආදරේ නැත්තම් සල්ලි දා ගිහින් දැම්ම කියලා ආදර වෙනවද? නේද? එහෙනම් මට මොන හරි තියනවද? එහෙනම් මං දුප්පත්ද නැද්ද? අන්න පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණ පතපු අයට කවදා හරි නේද? මේ පිළිසරණ පතපත ඉන්න අය හරි දුප්පත්. හරි. අන්න ඒ දුප්පත් ස්වභාවය තමන්ගේ సంతානයට තේරිලා මේ මට අයිති නැති දේවල් එක්ක මම මේ ඉඳලා ඇති වැඩන්නේ කියලා අන්න ඒ දේවල් වලින් හිත අයින් වෙන තුරු තමන්ගේ භාවනා මානසිකාරය වර්ධනය කරන්න ඕනේ ඔය කියන ඒවා මෙනෙහි කරන්න ඕනේ එහෙම මෙනෙහි කරපුවා මොකද වෙන්නේ ආදීනව දැක්ක සිත පංච උපාදානස්කන්ධයෙන් ක්‍රමයෙන් අයින් වෙනවා අන්න ඒ තැනට පින්නත් නේ භාවනා අරමුණකදී විශේෂයෙන්ම අනිත් වෙලාවකදී හිතේ මේ ආදීනව සහිත දේවල් වලට හිත විසිරෙන්නේ විසිරෙන්නේ නැති හිත මොකද වෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරු ශාන්තියකටපත් වෙනවා. ඒ කියන්නේ හිත බොහොම සුවදායක තත්ත්වයකට ටික ටික ටික ටික ටික ටිකපත් වෙනවා. ඒ හැමතැන විසිරෙන එක නැති වෙලා ගියා. අන්න එහෙම යමක් අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමකට හිත ඒකාග්‍ර වෙනවා ඒත් එක්කම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ප්‍රකට වෙලා වර්ධනය වෙනකොට හිත විසිරෙන්නේ නැති වෙනකොට කියනවා අනුලෝම පන්තිං පටිලබති නිවනට හේතු වෙන ශාන්තිය හිතේ ශාන්ත භාවය උදා වෙනවා දුවන්නේ නැහැ හිතේ අන්න ඒ විදිහට ඒකාග්‍ර කරගත්ත සිත ඔය විදිහට විදර්ශනාම අනිත්‍ය දුක්ඛනාත්ම කියන්නේ විදර්ශනාම වෙන්න පුළුවන් සමතය වෙන්න පුළුවන්. හරිද? අනිත්‍ය දුක්ඛනාත්ම කියන්නේ විදර්ශනාවයි. එතකොට නමුත් පුහුණු කරනකොට ඇති වෙන සමාධියත් මේ අනුලෝම ශාන්තිය කියලා කියන ඒ ඒකාග්‍ර භාවය හිත විසිරෙන්නේ නැති බව අපිට යොදා ඒ එවැනි හිතක් යොදවන්න පුළුවන් අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා මම ඒක පැහැදිලි කරලා දීලා දෙනවා එතකොට අන්නේ අවබෝධයත් එක්ක මොකද වෙන්නේ අපිට? ඒ අවබෝධය කියන්නේම ලෝකෝත්තර හිත් 15 වීම. ඒකින්ද පංච උපාදානස්කන්ධය පිළිබඳ නිවැරදි අරමුණු එන විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර සකස් කරන්න. එක මොහොතකවත් දරුවෙක්වත් සහෝදරයෙක්වත් ඥාතියෙක්වත් වෙනත් යම් දෙයක් මේකමයි සැප මේකමයි සුව කියලා අපේ හිත කියන්නේ නැති විදිහට අපේ හිත පත් කරගන්න ඕනේ. ඒවට අපි යුතුයකම් ටික විතර යුතුයකම් ටික විතරක් කරන්න ඕනේ හිතේ බැඳීම නොතිබුණා කියලා යුතුයකම් කරන්න බාධාවක් වෙන්නේ නැහැ. හිතේ බැඳීම් තබා ගැනීම වෙන්නේ එයාටත් අපි කරදර කරනවා. පොඩ්ඩක් තරහ යනවා හිතේ බැඳීම් කියන කෙනා. මේකෙන්ද අපි කල්පනා කරගන්න ඕනේ මහා චත්තායි සාකාර භාවනාවේ එක භාවනා වාක්‍යයක් හරි අරගෙන කතා කරා දැන් 20 ගාණක් අරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ඒක හිතෙන් නැගෙනකම් මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ ඒකින්ද මේ වටිනා ධර්මතාවයන් අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා විශේෂයෙන් නිවසට වෙලා ධර්ම ශ්‍රවණය කර නැත්නම්ට ඒ ධර්මය නිවසේදී ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ඒ ධර්මය එකතු කරගන්න අවශ්‍ය කරන සියලු දායකත්වයන් උපයාස අපේලා දුන්නේ පින්වත් මේ මැදිරියේ මේ වාසය කරන අදවස් මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන අය. ඉතින් මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන මේ හැම දිනම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු. ඒ ධර්ම දානමේ පුණ්‍ය කර්මය මේ පින්වන්ත අයට දායකත්වය ලබා දෙන මේ පින්වන්ත අයට උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සරණයි